UNP දැන් ආණ්ඩුවේ ඉන්නවා අගවන්තිතුමා UNP නායකයා UPF ආණ්ඩුව ආණ්ඩුවත් එක්ක දැන් එකතු වෙලා තියෙනවා මන්ත්‍රීතුමාලා 26 දෙනෙක් දවස් කීපයකට පෙර අර ආණ්ඩුවේ ඇමතිතුමා ලැබුණා ඩෙපිටි ඇමතිතුමා ලැබුණා එම ඒගොල්ලෝත් ආණ්ඩුවෙන් පංගුවක් ගත්තා ඒක හඳ තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කීප දෙනෙක් කියනවා ආණ්ඩුවත් එක්ක එකතු වුණාට පස්සේ UPF එකට විපක්ෂ නායකය වෙන්න බෑ ඒක ඒ පක්ෂය නෙවේ ඒ පදවියට අයිති පක්ෂයේ කාරණාව ඒ පක්ෂය දැන් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තියෙනවා. එහෙම බලනකොට අනිත් වැඩිම മന്ത്രിතුමාලා තිබෙන්නේ පක්ෂයේ තියෙන පක්ෂයේ. අපි මේ සම්බන්ධව අපිව කතානායකතුමා ආණ්ඩුගාලා කතා කරපු වෙලාවේ අපි කිව්වා මේකයි தત્ත්වේ. මේ தત્ත්වේ උඩින් අනිත් වැඩිම മന്ത്രിතුමාලා ඉන්නේ පක්ෂයකට මේක දෙන්න බූබනාවක් තියෙනවා නම් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මේ තැන අපිට අයිති. එච්චරයි අපි කියන්නේ.